කාල වේලාව නම් ඉක්ම යනවා මේ ආනන්ද මහත්මයාට තව ප්‍රශ්නයක් දෙකක් තියෙනවා කියවනේ නේද? ඒ සන්නස මේ කමන්නද දන්නේ නැහැ මේ අර ඇත්තම දැන් ඒකත් ඔය දැන් අහපු අර රාණි රාජපක්ෂ මහත්මියගේ ප්‍රශ්නෙම සම්බන්ධයි මුලින් අර ඒ කියන්නේ අවසානයේ අපි සතිය පිටව ගන්නේ කොහොමද කියන එක. ඔව්. ඇත්තම සන්නස මට හිතෙනවා දැන් අපි අපි දන්නේ නැහැ අවසාන මොහොතේ සතිය කොහොම තියේද අපි සතිය සතිය කියන්නේ අපි <laughs> මොන අවස්ථාවකට පස්සේ ඉඳන් කල්පනාවෙන් ඉඳීද නැද්ද කියලා අපට නිශ්චය කරන්නත් බැහැ නේ. බැහැනේ. ඉතින් ඒක නිසා අපි දැන් මේ අපි ඒකට එච්චරම වොරි වෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේ මේ අපි Tamanගේ ජීවිත කාලයේදී පුළුවන් තරම් හොඳ දේවල් කරොත් ඒ කියන්නේ හොඳ දේ කර ඒක සමහරවට කියන්නේ අර ගතිය හරහා සිහි වෙන්න පුළුවන් කියන හැඟීමකින් හිටියොත් තමයි නැද්ද එහෙම නැත්නම් ඒක විශේෂයෙන්ම මරණාසන්න මොහොතටම අපි ක්‍රියාවලියක් සිද්ධ කරන්න ඕනද එහෙම නැත්නම් අපි සාමාන්‍ය ජීවිතයේ හොඳ අපි හොඳ පුද්ගලෙක් හැටියට හැසිරෙන්න පුළුවන් නම් මේ එහෙම මදිද එහෙම නැත්නම් එහෙම කොහොමද අපි හදාගන්න ඕන ස්වාමීන් වහන්සේ? ආ දැන් තර්කානුකූලව ඔබතුමා කියන කාරණේ නිවැරදි. හැබැයි ප්‍රායෝගිකව ගත්තහම කොච්චර හොඳ වැඩ කරපු කෙනෙකුට වුණත් මානසික දුර්වලකම් එක්ක යම් වෙනසක් මරණාසන්න මොහොතේ වෙන්න පුළුවන්. ඒක මේ මරණාසන්න මොහොතේ විතරක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. දෛනික ජීවිතේ ඕන තරම් අවස්ථාවල ඒවා වෙනවා. දැන් අපි හිතමු අපි කොච්චර හොඳට භාවනා කරගෙන, ಗುಣධම් වඩාගෙන, පින්කම් කරගෙන ඉන්න කෙනෙක් වුණත් අපි අකමැති දෙයක් සිද්ධ වුණොත් අපිට ශනිකව තරහ එනවනේ. එතකොට ඒක තමයි අපේ ජීවිතවල යථාර්ථය. ඒක තමයි ඇත්ත. ඉතින් එහෙම අපිට තරහ ආවයි කියලා අපේ ජීවිතවල මහා පරිවර්තනයක් වෙන්නේ නැහැ. මොකද මේ එකම ජීවිත කාලය තුල නිසා එකම මේ භවාංග චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වීම තවම ක්‍රියාත්මක වෙන නිසා අපට මේ ජීවිතය ඇතුළතම අරාපු කෝපය සංසිඳවාගෙන නැවත යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. හැබැයි මරණාසන්න අවස්ථාව කියන්නේ එක එක ප්‍රවාහයක් ඛණ්ඩණය වෙලා අලුත් ප්‍රවාහයක් ආරම්භ වෙන තැන. එතකොට ඔය දෛනිකව එහෙම නැත්නම් ඔය සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ සිද්ධ වෙන ඔය සත්භාවයන් තුල අපේ අපි රුචි නොකරන අපි බලාපොරොත්තු නොවන අපේ රාමුවෙන් පිට සිද්ධ වෙන දේවල් පිළිබඳව ශනිකව මනස ගැටෙනා වගේ සිද්ධියක් අර අර විශේෂ අවස්ථාවේදී සිද්ධ වුණොත් මෙතන ඛණ්ඩණය වෙනකොටම ඊළඟට පටන් ගන්න තියෙන දුර්වල තත්ත්වකින්. අන්න එතනයි මේ මරණාසන්න අවස්ථාව කියන එක විශේෂ වෙන්නේ. එහෙම නැත්නම් මරණාසන්න අවස්ථාවේ විතරක් අපි හිත හදාගන්න තේරුමක් නැහැ. අපි හැමදාටමත් හිත හදාගන්න ඕන. නමුත් අනිත් අවස්ථාවල දුර්වල උණයි කියලා හදාගන්න අපට කාලය තියෙනවා අවස්ථාව තියෙනවා ඒ ඒක එහෙම උණයි කියලා අපි දුගතිගාමි වෙන්නේ නැහැ එවලෙම මරණාසන්න මොහොතේ ඒක සිද්ධ වුණොත් එවලෙම දුගතිගාමී වෙන්න ඒක හේතුවක් වෙනවා මොකද මෙතන මේ ප්‍රවාහය කැඩිලා අලුත් ප්‍රවාහය ආරම්භ වෙන තැන නිසා. ඒ නිසායි මරණාසන්න අවස්ථාව කියන එක විශේෂ වෙන්නේ. එහෙම නැත්නම් අපේ දෛනික ජීවිතේ කවදා සිද්ධ වෙන ටිකම තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා වගේ අපි වැඩිපුර උත්සාහ කරන්න නැත්තේ දෛනික ජීවිතය තුළ හැකිතාක් අපේ ජීවිත නිවැරදි කරගන්න අපි දැන් මේ අද කතා කරපු විදිහට සිතුවිලි වචන ක්‍රියා හැම එකක්ම ප්‍රත්‍යවේක්ෂා කරමින් නැවත නැවත ආත්මාර්ථ පරාර්ථය පිණිස කටයුතු කරන්නයි වෑයම් කළ යුත්තේ. හැබැයි එහෙම කළා කියලා අපේ ධානයට සමවැදී ඉන්න අයත් නෙමෙයි අපි තවම කෙලස් නැසූ අයත් නෙමෙයි. අන්න ඒ දුර්වලකම අපිට ඕනම මොහොතක මතුවෙන්න පුළුවන්. අපේ චිත්ත ඒකාග්‍රතාවයේ අඩු බව, අපේ සමාධියේ අඩු බව සහ ක්ලේශ මූලයන් තවම තියෙන බව නිසා ඕනම මොහොතක අපේ සිත් කැළඹෙන්නට යෝග්‍ය අරමුණු එන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මරණාසන්න මොහොතේ එහෙම සිද්ධියක් වුණොත් අපිට සකස ගන්න කාලයක් නැහැ. එහෙම වුණොත් කෙලින්ම ප්‍රපාතයට තමයි වැටෙන්නේ. එහෙම වුණොත් දැන් මෙතනදී ජීවත් වෙලා ඉන්න කාලේ අපේ හිතට කෝපය මතු වුණා වුණත් අපිට ඒක හදාගෙන නැවත යථා තත්ත්වයටපත් කරගෙන සංස්කරණය කරගෙන යන්න පුළුවන්. විකෘතියක් වෙන්නේ නැහැ. අතන්දි සිද්ධ වුණොත් කෙලින්ම විකෘතිය ඒක ඒක අවුරුදු කොච්චරක්ද කියලා අපිට තීරණය කරන්න බෑ. අවුරුදු 1000ක්ද 2000ක්ද ලක්ෂයක්ද කෝටියක්ද අසංඛ්‍යයක්ද කියලා කියන්නට බෑ. ඒ අවසාන මොහොතේ ඇතිවෙන මානසික තත්ත්වයක් එකයි ඒක තීරණය. ඉතින් එහෙම වුණොත් එහෙම මේ මෙතෙක් පුහුණු කරගෙන ආපු ටික සියල්ලක්ම කෙලින්ම ආපහු අර උදේ ඉඳන් කිරිදෝලා අන්තිමට ගොම බින්දුවක් වැටුණා වගේ ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඊට පස්සේ ආය අර ආත්ම භාවයේ ගෙවලා කරලා ආය නැවත යහපත් තැනකට ඇවිල්ලා මේක ප්‍රගුණ කරන්න පටන් ගන්නවා කියන එක අපිට කරගන්න පුළුවන් වේද එතනින් එතනින් පල්ලෙහාටම අපි ගහගෙන යයිද කියලා නිශ්චය නැහැ මේ ප්‍රත්‍යජන ස්වභාවයේ තියෙන අවිනිශ්චිතතාවය ඒකයි අන්න ඒ නිසායි මරණාසන්න අවස්ථාව පිළිබඳව අපි යම්කිසි සැලසුමක් හදා ගැනීම වඩා වැදගත් වෙනවා එහෙම නැත්නම් මරණාසන්න අවස්ථාවේ මොකක් හරි ඇබයක් ගැහුවා කියලා විතරක් නිවන් දකින්න බෑ නිවන් දකින්න මේ දෛනික පුහුණුවයි අපිට වැදගත් වෙන්නේ. මරණාසන්න මොහොතේ ඇබයක් ගහගන්න එක වැදගත් වෙන්නේ ඊළඟ භවයක් අනතුරේ වැටෙන්නේ නැතුව රැකගන්නට. සනස එතෙන්දී ඉතින් ඇත්තටම අපිට පුළුවන් ද ඒ වගේ දැන් අපි සාමාන්‍ය සතිය දියුණු කරනවා සහ වෙනත් විදර්ශනා භාවනාවත් අපේ දෛනික ජීවිතයට එක්කව කරගත්තාම ඒ කරන්න පුළුවන් කාර්යය අපිට දෛනික ජීවිතේ කරන්න පුළුවන් නේද? නමුත් අපිට පුළුවන් ද ඇත්තටම මරණාසන්න මොහොතේදී සිත හරි ආකාරයකට පවත්වා ගැනීමට යම්කිසි ක්‍රියාවලියක් අපට අපට පුළුවන් මේ වර්තමාන මොහොතේ යෙදෙන්න නැත්නම් අනුගමනය කරන්න හිතන්නකෝ මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න මහත්තයා සාමාන්‍ය විදිහට සිහිය පවත්වාගෙන යනවා පවත්වාගෙන ගිහිල්ලා හෙට උදේ මහත්තයාට ඕන වෙනවා පාන්දර 2ට අවදි වෙන්න. සාමාන්‍යයෙන් මහත්තයා උදේ අවදි වෙන්නේ අපි හිතමුකෝ 6ට කියලා. එතකොට මේ 6ට අවදි වෙන සාමාන්‍ය ක්‍රියාවලිය කොහොමත් මහත්තයට 6 වෙනකොට අවදි වෙනවා. හැබැයි හෙට උදේ මහත්තයට 2ට අවදි වෙන්න ඕන වෙනවා. එතකොට මහත්තයට 2ට අවදි වෙන්න බැරිද? බෙල් එකක් තියන්න නැතුව? ඉතින් ඒ විශේෂ කාර්ය කරන්න පුළුවන් අර දෛනික සිහි කල්පනාවට තව ටිකක් ඒක වඩා තහවුරු කරන්න ඕන. ඒ තහවුරු කරන්න අපිට අදිෂ්ඨානය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හෙට උදේ 2ට මං අනිවාර්යෙන් අවදි වෙනවා. එතකොට අදිෂ්ඨානය කියන්නේත් නේ ආගන්තුක දෙයක්වත් දෙවියෙක් ගෙනත් දෙන දෙයක්වත් නෙමෙයි. ඒකත් අපේ මනසේ තියෙන ශක්තියමයි. අර සතිය වගේම අපිට යහපතට පාවිච්චි කරන්න පුළුවන් හොඳ මෙවලමක් තමයි අදිෂ්ඨානය කියලා කියන්නේ. අදිෂ්ඨානය කියන එක පාරමිතාවක් හැටියටත් අපි දිනු කරන්න ඕනනේ. එතකොට ඒ කියන අදිෂ්ඨානය අපිට යොදා ගන්න පුළුවන් අර අනතුර වළක්වා ගන්න. එතකොට සිහිය පවත්වාගෙන දෛනික සිහිනුවන තුලින් අපට ජය ගන්න පුළුවන් නම් ඒක තමයි සසර ගමනේ අපට ලොකුම ජයග්‍රහණය. මොකද මේ අන්තිම මොහොතේ මොකක් හරි අබයක් ගහලා මේක පරිස්සම් කරගන්න එක නෙමෙයි දෛනික පුහුණුව තුලනේ අපි නිවන් දකින්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. හැබැයි මේ අවස මේ මරණාසන්න මොහොත ගැන කතා කරන්නේ නිවන් දැකීම කියන කාරණය සඳහා අතිරේක සාධකයක් වෙනවා අපි දුගතිගාමී නොවි සුගතියේ උත්පත්තිය ලැබීම. එතකොට ආය අපි යන්නේ නැවැත්ම සඳහා පැවැත්ම. එතකොට අපි මේ භවයක යහපත් භවයක උපදින්නටයි මේ අන්තිම මොහොතේ ඇබේ ගහ ගන්න ඕනේ. යහපත් භවයක උපදින්න ඕනේ නැත්නම් අපිට එහෙම ඇබයක් ගහන්න ඕනේ නැහැ. අපිට නිශ්චිත නම් අපි දුගතිගාමී වෙන්නේ නැහැ කියලා ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නිශ්චයකට එන්න පුළුවන් වෙන්නේ සෝවන් ඵලලාභී කෙනෙකුට ඉන්නේ පිට ප්‍රත්‍යඥයෙකුට ඒ අවිනිශ්චිත භාවය තියෙනවා. ඉතින් එතකොට මේ අවිනිශ්චිත භාවය තුලින් අපි ගොඩ එන්නේ නිවන් දකින්න නෙමෙයි නිවන් දකින්න තෙක් හොඳින් පවතින්නට. එහෙමයි. එතකොට දැන් ඔබතුමා කියන විදිහට අපි සති සම්පජඤ්ඤේ පවත්වාගෙන පුහුණු විය යුත්තේ නිවන සඳහා. ඒ නිවන සඳහා යන ගමනේදී අනතුර වළක්වා ගන්නටයි අර මරණාසන්න මොහොත පිළිබඳව අපි යම්කිසි සැලැස්මක් හදාගන්න ඕන වෙන්නේ. හ්ම් ඒ කියන්නේ සොන්නද අපිට ඇත්තට මෙහෙම යම්කිසි සැලැස්මක් හදාගන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ අදිස්ථානය හරහා හදාගන්න පුළුවන්. මොකද අපිට අපි ළඟ තියෙන ශක්තියින් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි අපි හිතමුකෝ මෙහෙම දැන් අපි සත්‍යක්‍රියාව කියන එක. එතකොට දැන් අඟුලිමාල හාමුදුරුවෝ ගිහිල්ලා අර දරුව ප්‍රසූත වෙන්නට ආසන්නයේ විලි වේදනාවෙන් පීඩා විඳින මෑණියන්ට සත්‍යක්‍රියාව කරනවා. ඒතකොට සත්‍යක්‍රියාවක් කරන්න දෙයක් නැහනේ. ඒ දරුවගේ කර්ම ශක්තිය සහ ඒ මෑණියන්ගේ කර්ම ශක්තිය මත එක්ක උපදිනවා එක්ක මැරෙනවා. ওই දෙකෙන් එකයි නෙවෙන්නේ. ඉතින් එක්ක මැරෙනවා කියන අන්තරාය වළක්ව ගන්න උන්වහන්සේගේ සත්‍යක්‍රියාව පාවිච්චි කළා. ඒ අනතුර වළක්ව ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කවුද දීගායු කුමාරයා දීගායු කුමාරයා දින 7කදී ඔහු සසරින් ගෙන ආපු කර්ම වේගයක් එක්කලා අර යක්ෂයෙක් විසින් ග්‍රහණයට ගන්නට අවශ්‍ය සාධක ගොනු වෙලා තිබුණේ එතකොට බුදුරජාණන් වහන්සේට ඉතින් ඒක ඒ යන සාමාන්‍ය රටාවට යන්න ඉඩ අරින්නත් තිබුණා. හැබැයි උන්වහන්සේගෙන් ඇවිල්ලා අර මෞප්‍ය ඉල්ලීමක් කරලා ආයාචනාවක් කරපු නිසා බුදුහාමුදුරුවෝ ක්‍රමයක් කියා දුන්නා. මණ්ඩපයක් හදලා දින හත මුළුල්ලේම පිරිත් කියන්නේ. භික්ෂුන් වහන්සේලා වැඩමවගෙන. එතකොට අර අර පිරිත් දේශනාවේ බලයයි භික්ෂුන් වහන්සේලා අන්තිම දවසේ බුදුහාමුදුරුවොත් එතනට වඩිනවා, දෙවි දේවතාවෝ එතනට රාශි වෙනවා. එතකොට අර කරන ලද කුසල බලයෙන් අර අකුසල බලය යටපත් වෙනවා. අර යක්ෂයාට එතනට පැමිණිලා අර Tamanගේ නරබිල්ල ගන්නට තියෙන අවස්ථාව ගිලිහිලා යනවා. එතකොට ඒ දුර්වල අවස්ථා දෙකම ඛණ්ඩණය කරන්නට උපක්‍රමශීලී එතකොට ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ. එතකොට ප්‍රයෝග සම්පත්තියෙන් අපිට බොහෝ දේවල් ජය ගන්න පුළුවන්, අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ යන හැටියට සාමාන්‍ය විදිහටම යන්න ඉඩ හරිනවා නම් අපිට ප්‍රයෝගයයි කියලා 아무තු දෙයක් ඕන වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ 아무තු ප්‍රයෝගයක් ඕන නැහැ. උන්වහන්සේ සම්බන්ධ. හැබැයි ලෝකේ සම්බන්ධ උන්වහන්සේ ඒත් සම්‍යක් ප්‍රයෝගය එහෙම නැත්නම් ප්‍රයෝග සම්පත්තිය උන්වහන්සේ පාවිච්චි කළා අනුන් සම්බන්ධ. රහත් වුණාට පස්සේ Taman සම්බන්ධව 아무තු ප්‍රයෝග සම්පත්තියක් ඕනේ ඒ වැඩේ ඉවරයි. හැබැයි රහත් වෙනකන් උන්වහන්සේලාට ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරන්න වෙනවා සාධක හසුරුවා ගන්න. මොකද මේ සාධකවල නිශ්චිත බවක් නැහැනේ. ඒවා ඕනම මොහොතක උස් පහත් වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. අපි කොච්චර කුසල් කළත් ඒවා විපාක දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සනද අපි අර හේතු හේතු වෙනස් කිරීම මත අපිට ඵලය වෙනස් කරන්න පුළුවන් ඒ මොහොතේ අන්න හරි. ඒ කියන්නේ ඒ අපිට හේතු කියන ඒවා නිශ්චිත නෑ. ඒ කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ හේතු තියෙනවනේ ඕනතරම්. ඊට පස්සේ ඒ ප්‍රතිවිරුද්ධ හේතු මතුවීමේ ඕනතරම් සාධක අවකාශය තුල තියෙනවනේ. ඉතින් ඒ නිසා අපි සසරේ කරගෙන තියෙන අකුසල කර්ම මතුවෙන්න ඕනතරම් සාධක මතුවෙන්න පුළුවන් මැරෙන මොහොතේ. අපි කරන ලද කුසල කර්ම මතුවෙන්න ඕනතරම් සාධක මතුවෙන්න පුළුවන් අවසන්. ඉතින් ඕකෙන් කොයි පැත්තට කොහොම පරිසරය සැකසෙනවද කියලා අපිට කියන්න බෑ. අන්නේ අවිනිශ්චිත බව නිසා තමයි අපි සුරක්ෂිත වැඩපිළිවෙලක් ප්‍රයෝග සම්පත්තිය තුලින් ඇති කරගත්තේ. එහෙමයි සානස ගොඩාක් පින් ඔබ වහන්සේ ඇත්තටම ගොඩාක් වටිනා කරුණු එතනිනුත් මට මේ මතක් වුණා. තවත් එකක් තියෙනවා මම ඒක ඊළඟ සැරේ අහන්න සානස දැන් පාරක් කරන්න සානස. හොඳයි. ඒක සානස ගොඩාක් පින්.